මේ ලෝක ප්‍රතිපදා කියලා දෘඪ ප්‍රතිපatti, රූක්ෂ ප්‍රතිපatti. යහදපව කිසිම අඳුමක් නොගෙන කිසිම නිදා ගැනීමක් නොකර රූක්ෂ ප්‍රතිපatti රකින්න ගන්න. පුදුමාකාර බයයි පෘථග්ජනය. මොන සරුවචනාංශේ කවදාකවත් ඒ වගේ රූක්ෂ ප්‍රතිපත්ති වලින් මේක ලබන්න පුළුවන් බවක් ප්‍රකාශ කළා නැහැ. උන්වහන්සේ ඒකාන්තෙම තමන් වහන්සේ කරපු ඒ දුෂ්කර ක්‍රියා වැඩ පවා බොහෝමත් විවේචනාත්මකව කතා කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ඒ කාන්තිම සඳහන් කරනවා මේ gedara torwal වල තියෙන දුක මහාන දුකෙන් නැත්නම් ගෘහාශ්‍රිත දුක නිස්සරණසිත දුක මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියලා. ප්‍රතිස්ථාපනය කරන්න කියලා. නැත්නම් ආමිෂ දුක, නිර්ආමිෂ දුක මගින් ප්‍රතිස්ථාපනය කරන්න කියලා. දුක දුකෙන්ම ප්‍රතිස්ථාපනය කරන්න ඕන කට්ටක් අනිච්චාම කට්ටකින් තමයි ඒක ගන්න පුළුවන්. අරිටඩිසියුම් කට්ටකින් ගන්න ඕන. මේක පෙන්වන්නේ කොහොමද සරුවචනංශ බොහොම ලස්සන ඉදන් නිසාය ඉදන් ආගම ඉදන් පජහත ඉදන් සමතික්කම මේ නිසා මේ පැමිණි නිසා මේක අතහැරලා දාන්න මේක ඉක්මවන්නේ කිය කොහොමද ඔය ලී පුතු වල වර්ධනකොට වඩුවා ඕක විදලා ලී යනයක් ගන්න ඔය ඉස්කෝලේ අපි ගායන් තිබුණ පුතු වල හැම එකම තිබෙන ලී යන තමයි ඔය ලියන ටික කාලයක් ඔය කොල්ලම එක ආපදිනකොට ඔක පුතු පදිනවනේ. ඔය ලියන්නේ කැඩෙන දිරන. එතකොට මොකද කරන්නේ? ආයෙසරයක් අර ලිය තිබුණු විදිහම හරි ගසලා තව ලියනයක් තියලා එතන ගහනකොට පරණ එක ගලවලා ගිහලා අලුත් එක ගිහලා හරියටම අර තිබුණ තැන හිර වෙනවා. පරණ එක අලුත් එක මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ආන්නේ වගේ තමයි මේ ගේහසිත දුක්ඛය නෙක්ඛම්මසිත දුක්ඛේ මාර්ගය නැත්නම් ආමිෂ වූ දුක, නිර්ආමිෂ වූ දුක මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. ඊගාකට ගෘහාසිතව ඇති සැප, නෙක්ඛම්මසිත සැප මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. නැත්නම් ආමිෂ සැපය, නිර්ආමිෂ සැපයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. එතකොට ඉතුරු වෙන්නේ නිස්සාරණ සිත දෝමනසයයි නිස්සාරණ සිත සෝමනසයයි. ඒකෙදි නිස්සාරණ සිත දෝමනසයේ නිස්සාරණ සිත සෝමනසයේ මාර්ගෙ ප්‍රතිස්ථාපනය කළ යුතුයි. මේක ඉතින් පැවිදි වුණාට පස්සේ නැත්නම් භාවනාව පන්තිකට ගියාට පස්සේ නැත්නම් පූර්ණ කාලීන භාවනා කරනකොට මුල් මුල් ප්‍රදේශයේදී හම් වෙන තාමත්ම දුක්ඛිත පැය කතාටක් භාවනා කරන්න ඕනේ එක මීඩියාවෙ ඉන්න ඕනේ කතා කරන්න නැහැ ආහාර වේල උදේට දවල්ට විතරයි. ඉතින් ආනා ප්‍රදේවල් වලට පුරුදු කරනකොට මුලින් විශාල කටුක භාවයක් වැඩෙන්න පටන් ගන්නවා. දුකක් වැටෙන්න පටන් ගන්නවා. නමුත් යාන්තමට භාවනාවේ යම් කිසි ශද්ධාවේ හෝ විරිය හෝ සති සමාධි ප්‍රඥාවේ වර්ධනයක් වෙනකොට අපිට නෙක්ඛම්ම සිත වූ නෛෂ්ක්‍රම්‍යයට බැඳුනා වූ නිරාමිෂ වූ සුඛයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා නෙක්ඛම්මසිත දුකෙන් තමයි අපි පටන් අරගන්නේ. නෙක්ඛම්මසිත දුක, නෙක්ඛම්මසිත සෝමනස්සේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා කියන්නේ ඒ යෝගාවචරයට හුස්මක් ගන්න පුළුවන්. ස්පාසුවක් කරනවා මට මේ ජීවිතේ නැත්නම් මේ භාවනාවේදී මොකාකාරී යම් කිසි නෙක්ඛම්මසිතක් සෝමනස්සයක් ඇති කරගන්න පුළුවන් කියලා මටත් කරපු පින් තියනවා කියලා සතුටක් පහළ ඒ සතුට ඇති උනේ නැත්තම් මේ නෙක්ඛම්මසිත දුකේදී පුදුමාකාර වෙහෙස ගතියක් තියෙනවා. මේකට හොඳ ලස්සන කතාවක් තමයි ඔය ගාක් ඔය අටුවා පොතවල පෙන්ලා දීලා තියෙන්නේ මහාජීව හාමුදුරන්ගේ කතාව. මහාජීව හාමුදුර කියලා කියන්නේ පැවිද්දේ. මේ කාලේ හැටියට කියනවා මහාචාර්යවරේ. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම වැඩ. මොනවාද? හැම වෙලාවෙම පන්ති පවත්වමින් ඉන්න 30කට හමාරකට එක එක පන්ති තියෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් පන්ති 18ක් කරලා තියෙනවා. හොද්දට කන උගන්වනවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ වෙලා නැහැ. මොනම දෙයක් කරන්න වෙලා නැහැ. බණ ඉගෙන ගත්ත කට්ටිය 69ක් හිටියලු රහත් වෙලා. එක නමක් කල්පනා කරුවලු අපි මේ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරු ඉන්න කාලේ මේ වෙච්ච වැඩක්. අපි මේ ස්වාමීන් වහන්සේ කොච්චර ලස්සන අපිට බණ කියලා දෙනවද මෙහෙම කියලා දෙන මේ හාමුදුරුවෝ කොච්චර බණ දන්නවද ඇත්තේ. කොච්චරක්නම් මේ ධර්ම සාක්ෂාත් කරලා ඇද්ද කියලා විශාල ගුරු ගෞරවයකින් ආවර්ජනය කරලා බලලා දෙනවා බලනකොට මොන බණක්ද? තාම පුතත් ජනයි. මහා විශාල සංවේගයක් පහළලා තියෙනවා මේ අනුන්ගේ සැප මෙච්චර හදන සංවිධානය කරන මේ මිනිස්යාට කිසිම ධානයක් සාක්ෂාත් කරගන්න බැරි වෙලා තියෙනවා අඩු ගානේ සෝවාන් මාර්ග ඵලවත් ලැබිලා නැහැ. හැබැයි බණ බොහෝම හොඳට කියලා දෙනවා. කොච්චර කියලා දෙනවද කියනවනම් මේ කල්පනා කරපු ශිෂ්‍යයන් වහන්සේ රහත් වෙලා. විශාල සංවේගයක් ඇති වෙලා එතනදීම අන්තරස්ථාන වෙලා ගිහිල්ලා පහළ වෙලා තියෙනවා මහා ශිව හාමුදුරුවෝ ඉන්න පිරිවෙනේ. ඉහිල්වල පස්සේ වන්දනා කරලා ඉතින් කිව්වලා බොහෝම හොඳයි මේ ළම අපේක හොඳයි ටිකක් විවේකීව ඉඳී කියලා. පස්සේ මේ සාංශ වන්දනා කරලා ගිහිල්ලා පස්සෙලායවල ස්වාමීන් වහන්සේ මට මේ ධර්ම ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේගෙන් අහන්න. බෑනේ නම මට මේ දවස්වල පන්ති හරියට වැඩ කරගන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ මේ සාංශ කිව්වලු එහෙනම් ස්වාමීන් වහන්සේ අපි පින්නපාත යනකොට මගදීවත් කතා කරගෙන යන්න. බෑ ඒකටත් එක්කෙනෙක් ඉදිලා ඉන්නවා. ඒක නිසා මේ නමට බෑ. එහෙනම් පාත්‍රය හොදන වෙලාවට ඒත් බෑ. නිදා ගන්න වෙලාවට දිගට දිගට දිගට අහලා කිව්වලු ඒ ස්වාමීන් කියලා කිසිම එහෙනම් වහන්සේට මැරෙන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ කියලා. එතකොට මහසි වහඳුනන කල්පනාවලු මේ මිනිස්සයා මේ මොකද්ද දැන් මේ මට කියන්න හදන්නේ? මෙතෙක් කල මම කිව්වේ මට තියෙන කාලසටහන තියෙන දැඩි යදෝමයි. නමුත් මේ ගෝලය බොහොම හොඳ කීකරු ගෝලයක් කියලා ඒ ගිල් කියලා යනවා. පස්සේ මේ ශාන්තික ආමරට කියලා කල්පනා කරලා බැලුවලු හැබැයි තමයි කතාව බලන්න යනකොට. කම්මාරාමතා, බස්සාරාමතා, ඝනසංගනිකාරාමතා ආදී ආදී මේ සියල්ල මේදී අනුන්ගේ සුභසිද්ධිය සඳහා කටයුතු කරනවා. නමුත් Tamange මල්ල හිස්. ඊට පස්සේ කල්පනා කරාලු දැන් මේ පලාතේ වසමේ කොහෙම තනකවත් දැන් භාවනා කරන්න බෑ. මොකද ඔක්කොමලා දන්නවා මහසී හාමුදුරු මහසී වහාමුදුරු කිව්වාම බොහෝම ප්‍රසිද්ධ හැම කෙනාම එනවා. මේකකින් අගලවෙන්න බෑ. ඒක තමන් විශ්ීම ආයිකන ලද බූවල්ෙක් වාගේ. දැන් මේ අහුවෙලා තියෙන අහුවිල්ල දිහා බලනකොට විශාල සංවේගයක් පහළ වෙලා තියෙනවා. මම මෙතෙක්කල් හම්බ කරලා තියෙන්නේ මටම කටුකයක් විතරයි. මටම කුරුසයක් විතරයි. මම දැන් ඒකේ කුරුසය අරගෙන ඉන්නවා වගේ. මේ යන්ත්‍රය දුවන හැර මට දැන් දෙයක් නැහැ. නමුත් මගේ ගෝලයා ඇවිල්ලා කිව්වේ වහන්සේ මරණයටවත් සූදානමක් නැහැ. මැරෙන්න වෙන්නේ අභද්‍ර මරණයක්. අභද්‍ර කාලකිරියාවක්. සංවේගය පහළ හිතාගත්තලු මේ එක්කෙනෙකුට හරි කිව්වොත් කොහොමඩක්වත් යන්න දෙන්නේ. තව උදේ පාන්දරම නැගිටලා හැම පන්තියක්ම පටන් ගන්න ඉස්සෙල්ලා පාත්‍රේ කරේ දාගෙන ගව් 120ක් දුර ගිහිලා තියෙනවා. 120ක් ගිහිලා අර පැත්තේ හුණගක්වත් වදින්න නැතනක. ගිරිගුහ කන්දරක පැත්තකටලා හිතාගත්තලු මේ දන්නාති පැත්තකට ගිහිලා වින්න පාතයක් කරන මං ජීවත් වෙනවා. දැන් මං බණ දන්නවා. ඒ නිසා මේ වස් කාලය ඇතුළත මම රහත් වෙලා පහු යනවායි කියන. ඉතින් පරියන්කයයි සක්මනයි. පරියන්කයයි සක්මනයි. වස් කාලෙම හිටියලු මොන්නම දෙයක් අතම් වෙලා. ඊට පස්සේ ඒවලු කියලා දෙන්න දඟලුවාට අනුන්ට සබු සාධනය කෙරුවට තමන් වශයෙන් ආනාපාන සතිය පිහිටුණා කියන එක. තමන් වශයෙන් ආනාපානයේ මේ සිවුම් වේගන යනකොට ඒකේ අදුක්කම සුඛ වේදනා විඳිනවයි කියන එක කියනවට වැඩිය බොහෝමත්ම අමාරුයි. ඒකට අවශ්‍යයි සතිය. ඒකට අවශ්‍ය සම්පජාන්නේ. ඒක ඔය පොතෙන් දැනුමෙන් ගන්න බෑ. දා ටොන් ගාණක් දැනක දැනුම හිතියට වැඩිය කවුන්සයක් හරි කමන්නේ ප්‍රත්‍යක්ීම තියෙනවා වටිනවා. මේ සංස්කාරකට ඒකට කමන්නේ දැන් වස් කාලේ බැරි වුණා. දැන් මේ කරන දෙයක් කරගත්තා වයි කිය තව අවුරුද්දක් ඉඳලා බැලුවා. ඒ අවස් කාලෙත් උත්සාහ කළ බලන්න බෑ. අවුරුදු 32ක් ගිහිලා තියෙනවා. සම්පූර්ණ ත්‍රිවේද පාරගෝ පන්ති 18කට උගන්වන මහාචාර්යවරයා. පස්සේ අවුරුදු 32ක් ගියාට පස්සේ කල්පනා කරලා ඉතින් දැන් නම් ඇත්ත තමයි. දැන් ඉතින් මරණය ඒකාන්තයෙන්ම අබද්දයි. ඒකාන්තයෙන්ම මේ කාලක්‍රියාව අබද්දයි. පස්සේ සක්මනේ වාඩි වෙලා හුස්ම අල්ලන්න බැරුව කියලා තියෙනවා කෝගල කඳුළු ඉක්බිදෙනවා. ඉතාල මේ නෙක්ඛම්ම සිත දෝමනසයක්. මම මේ පැවිදි වෙලා ඉතාම සාර්ථක මහාන ජීවිතයක් ගත කළේ හොඳට පොතපත දාන්නවා බුද්ධ ධර්මයේ හැඟීමක් තියෙනවා බර ගන්නකොට උගන්නගෙන හිටියේ නමුත් මගේ වැඩේට කියලා බලනකොට මයි ළඟ තියෙන සම්පූර්ණ හිස් බවක් ආයාස කෙරුවක් කරන්න බෑ අඬනකොට අඬනකොට මහා කැලේ කවුරක් අඬන්නේ ඒ හාමුදුරන්ට ඇහෙනවලු කවුද අඬන සද්දයක් ඇත්තිකාරල බලනකොට දැන් ඉතින් පැත්තකින් ලැජ්ජයි මේ මාසාරිවරේ කණ්ඩායම් කිව්වා මේක ඉච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද බලනකොට එතන ඉන්නේ ලක්මන්ට අධිකృత වන දෙවඟන අඬනවලු හයියෙන් ඉසాత බැලෙන. ඉතින් ආම්දුරවලු මේ උඹ මොකද අඬන්නේ කියලා. ඊට පස්සේ කවදා ඔබ වහන්සේ ත්‍රිවේදී හොඳටම දන්නවා. ඔබ වහන්සේ හොඳටම පැවිදි වෙච්ච කෙනා. ඔබ වහන්සේ මේ කාරණාවක් පිළිරුවට කරන්නේ නැහැ දැනගෙන කරන්නේ. ඔබ වහන්සේ අඬන්නේ ඒ කාන්තේ මේවන් දකින්නේ. ඉතින් මාත් මේ අඬලා නිවන් දකින්න උත්සාහ කරන්නේ. ඔබ වහන්සේ කියන එකමයි මම කරන්නේ කියලා අඬනවලු හයියේ. ඊට පස්සේ ආමතුරු හිතාගත්තලු මේ කැලේ ඉන වන දෙවඟනක් පවා මට දැන් විහිළු කරනවා. විශාල මම මෙතෙක් කල් කරගෙන තියෙන්නේ දැනගෙන කටු අකුලක් ඔළුවේ දාගෙන තියෙන්නේ. විශාල තමන්ගේ දැනුම, තමන්ගේ තලතුණකම, ලැබිච්ච ගෞරව නම්බුනාම සේරම හොදාගෙන යන්නේ කියලා. ඒසොට බුදුහාමුදුර හරියට දැන් ආයේ හරියට ටෙලිවිෂන් කැමරාවක් හයිකටු වගේ හරියට අල්ලලා බලනකොට මේ ස්වාමීන් වහන්සේගේ ඇති වෙලා තියෙන මේ නෙක්ඛම්ම හිත දෝමනසේ දැන් ඒ මම මාගේ හැඟීම ඉක්මවලා ඉස්සල හිතානේ මම කොහොම හරි මේක නිවන් දකින්න ඕනේ මම මේ දන්න කෙනයි කියලා ඒ තියෙන හැඟීම ඉක්මවලා ස්වාමීන් වහන්සේගේ තිබුණාට නම්බු එහෙම නැත්නම් Tamanට සන්තෝෂෙන් තියෙන සෑම කාරණාවක් අපිට කරකිලා කොක්ක දිගෑරලා ඔක දිගහැරිච්ච රාජපුත්‍රයන් වහන්සේ එතන ඉඳලා අර ස්වාමීන් වහන්සේට ඇහෙන්න ගාථාවක් දේශනා කරලා තිනවා යෝගාවේ ජායති භූරි අයෝගා භූරි සංකය ඒතං ද්වේදා පතං යත්වා ඒතං අයෝගා භූරි සංකෝ ඒතං විදියතම් බද භවාය විභවාවච තතත්තානං නිවේසෙය යථා භූරි පවද්දිතේ කිය වහන්සේ කියලා තිනවා යම් කිසි කෙනෙක් යෙදෙනවා නම් එන අරමුණක් එනකොටම පමා නොවි ඒ අරමුණ දැනගන්න යෙදෙනවා නම් ඒ පුද්ගලයාගේ භාවනාව වැඩිමක් සිද්ධ වෙනවා. අයෝගා බුහුරි සංකයෝ අරමුණට පමයි නම් අපි යෝගයට සාපේක්ෂව පෙන්නන්නේ භෝගය කියලා එකක්. අරමුණ විඳින්න හදනවා නම් විඳිනවා කියල කියන්නේ කාම භෝගී වශයෙන් මේක ප්‍රිය අරමුණක් අප්‍රිය අරමුණක් මේක වුණා හොඳයි මේක වුණා නරකයි ආදී වශයෙන් අර කියපු විදිහට අනුභවන ක්‍රමයට ගියොත් අනිවාර්යයෙන්ම කෙලෙස් වෙනවා යෝගාවේ ජායති බුහුරි අරියට අරමුණ එනකොටම ඒ වගේ සංඥාවල් හෝ මම මාගේ හැඟීම් හෝ දෘෂ්ටි වලින් තොරව අරමුණ බලන්න පුළුවන් නම් භාවනාව වැඩිමක් සිද්ධ වෙනවා යම් විදියකට දෘෂ්ටිගත වෙනවා නම් ඒක සපක් ආවේ කියලා මිහිරියාවක් දුකක් ආවේ කියලා අමිහිරියාවක් සාතසාත භාවය ආවනම් අනිවාර්යම කෙලෙස්. ඒතන් 2000 පතන් පතඤ්ඤත්ව මෙන්න මේ විදිහට එකම අරමුණකින් එක්ක සංසාරේ එක්ක නිවන. දෙක අතර මැද අම්බලමක් එහෙම නැහැ. ඒතං විදා පතඤ්ඤත්වා විභාව විභාවච විභාවේ අවිභාවේ කියන වැඩිම සහ නැසීම කියන දෙක දැනගෙන තතත්ථාන නිවේශයේ යම් ආකාරයකට අරමුණ අරමුණ වශයෙන් වේදනා වේදනා වශයෙන් කය කය වශයෙන් දකින්න තරක නතර වෙනවද යථා භූරි පවද්දි චේතන ඉඳලාම භාවනාව වැඩෙනවයි කියලා ඉතාමත් පොඩි සංකල්පයක් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. එන්නකොටම මේ ශාංශ කල්පනා වෙලා ඒ වචනයෙම උන්වහන්සේ ඒ මාර්ගඵල ඥාන සාක්ෂාත් කරා කියන එක සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මේ වේදනා චෛතසිකේ පහළ වෙනකොටම ආනවාලේ මත වෙන්න පුළුවන් වේදනා සද්දයක් මත වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ හිතවිල්ලක් මත වෙන්න පුළුවන් වේදනාව එනකොටම විඳවන ගතිය ඒක විඳින්න පුළුවන් ගතිය වේදනා චෛතසිකයේ තියෙන විශාල ලකුණක් මොකද අනේක හිතවිලි එනකොට සද්ද එනකොට වෙන දේවල් එනකොට හිත බාහිරට දුවන්නේ වේදනාව වෙනකොට අනිවාර්යයෙන්ම ඇතුළටමයි දුවන්නේ. ඒක විඳිනවමයි. මෙන්න මේ විඳින එකට ප්‍රතික්‍රියා කිරීමයි අයෝගය කියලා කියන්නේ. යෝගය කියලා කියන්නේ ප්‍රතික්‍රියාවකින් තොරව සුඛ වේදනා සුඛ වේදනාවක් වශයෙන් දුක්ඛ වේදනා දුක්ඛ වේදනාවක් වශයෙන් බැලීම. ආන්නේ විදිහට බලන්න නම් මේ දුක්ඛ සුඛ වේදනාවල් පිළිබඳව හැඩ ගන්න ඕන ගතිය. ඒවා වර්ණ ගන්න ඕන ගතිය. අප තුල කොච්චර වේගෙන් ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳව යම් දැනුමක් තියෙන්න. අන්න ඒක තමයි කල්ලාතු මේ කායानुපස්සන උගන්වලා ගොරෝසු මට්ටමට. ඒ තුලින් පුහුණුවක් දීලා මේ එන එන නාම ධර්මයේ තේරුම් ගන්න තරමට රූප ධර්ම දිගේම බස්සන්ට රූප දිගේම සියුම් කරගන්න රූප ධර්ම විශේෂයෙන්ම භාවනා හිත සියුම් කරගන්න දන්න කෙනාට පමණක් වේදනාව විදිහේ මේ ලක්ෂණ ඇති කරගන්න පුළුවන්. මේ වේදනාව පෙන්වන්නේ දීබුබුලක් වගේ. ඒ ද්විගුණයක් ඇතිකරන්න ඒක ඇතුළත වාතය අවශ්‍යයි ජල තරංගයක් තරලයක් අවශ්‍යයි ඒ ජල තරලේ පවතින සියුම් සිවියක් හදාන්න පුළුවන් තත්ත්වය අවශ්‍යයි ආනේ තත් හදපුවාම බොහෝම ලස්සනයි ඒ ජල බුබුල නමුත් බොහෝම ඉක්මනට කැඩලා ඉතින් මෙවැනි ජලබුබුලක් වෙන මේ නැත්තම් හේතුන්ගෙන් ඇතුණා වූ මේ වේදනාව මතින් අපි සැප වේදනාව හොයාගෙන යනවා දුක් වේදනාව ප්‍රතික්ෂේප කරනවා කිව්වහම මේ පෘථග්ජන ලෝකේ තියෙන මේ ස්වභාවය මොන තරම් ඒකාන්ත වශයෙන්ම අපායට යොමු කරන එකක්ද කියන එකයි. ඒකාන්ත වශයෙන්ම සංසාරට ඇදලා බැඳලාද කියලා කියන එක බලනකොට බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා මේ වේදනාව පිළිබඳව වරදොල වටහාගත්තොත් සංසාරයත් මේ වේදනාව පිළිබඳව එතනදීම අවබෝධ කෙරුවොත් ප්‍රඥාවක් ඇති වෙනවා කියලා. බුදු මෙචිනෝ මොගොක් භාවනා ක්‍රමය කියලා මහසීසඩෝ මේ ක්‍රම ඉදිරිපත් කරන්න ඉස්සලා බුදු රටේම පැතිරුණේ. ඒ භාවනා ක්‍රමේ ඔන්න ඔය මේ පටිච්චසමුප්පාදේ ඕන ඔය පුරුකටමයි හැම වෙලාවෙම අදහස යොමු කරන්නේ. දැන් තියෙන ඔය ගෝයන්ක භාවනා ක්‍රමේ වේදනානුපස්සනාව මෙච්චර ඉස්සරහින් අනේකයි වේදනාව වෙදී පමා වුණොත් ඒකාන්තයෙන්ම අපි වේදනාව පිළිබඳ මිහිරි අමිහිරි බවට හිත බැඳෙනවා. ඒක ඉතින් වළක්වන්න බෑ මොකද අපි සංසාරේ නොකරන නොප කෙලවරක් නොදන්න සංසාරේ මේක තමයි කරගෙන ඇවිල්ලා තියෙන්නේ. නමුත් එහෙම වෙන්න දෙන්නේ නැතිව වේදනාව වෙනකොට වේදනාව වේදනාව වශයෙන් බල ගැනීමයි අවශ්‍ය කරන්නේ අනිසිතෝච එහි ගැලෙන්නේ නැතුව බලන එකයි ඕන කරලා කියන්න ගිහිල්ලා එක දවසක අපිට පුළුවන් වුණොත් මේ වේදනාව පිළිබඳව සුඛ සුඛ වශයෙන් දුක දුක වශයෙන් අදුක්කම සුඛ අදුක්කම සුඛ වශයෙන් බලන්න අන්න එදා ඉඳලා මුළු කයෙම පුදුමාකාර සුවවීමක් වෙන්න පටන් ගන්නවා සුවේ ඇති කරන්නේ භාවනාවෙන් ඔන්න ඔය වේදනා චෛසිකේ දක්කද්ද දක්කද්ද දාසර පස්සේ තමයි. හැබැයි මේ භාවනා කියන්නේ කායික ලෙඩ සුව කරන එකක් නෙවෙයි. නමුත් අනිවාර්ය ලැබෙන අතුරු බලයක් තමයි. ඒක නිසා මේ වේදනාව පිළිබඳ හැපීම එනතන සැප වේදනාවේ ඇලී ගැනීම සහ දුක් වේදනාවේ ගැටීම තමයි මේ අසහනෙට මූලිකම හේතුව. මේක තමයි පීඩනයේ මානසික පීඩන ප්‍රධාන හේතුව. නමුත් අපි හොඳට මතක තියාගන්න ඕනේ ඒ දුක් වේදනාව හෝ සුඛ වේදනාව කවදාකවත් කයට හෝ හිතට හානි කරන්න බෑ. ඒක පිළිබඳව නියම දෘෂ්ටි කෝණයෙන් බලනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ඉන්නේ වේදනා සාගරයක. ඒ සෑම වේදනාවක දැනට යන්නේ සැප වේදනාව පිළිබඳ ඇත්තා වූ මිහිරි අධ්‍යයසකමුත් දුක් වේදනාව පිළිබඳ ඇත්තා වූ අමිහිරි අදහසකුත් කියන මේ දෙක මත. ඒ තාකල් ඉතින් අපි සංස්කරණ ඇති කර ගන්නවා. චේතනා පහල කර ගන්නවා. මේ චේතනා නිසා කර්ම රැස් වෙනවා. දිගින් දිගට දිගින් දිගට යනවා. කායනුපසනාවේ දක්ෂකමක් අරගෙන කවදා හෝ වේදනාව එනකොට ඒ වේදනාව වශයෙන් දක් ගන්න පුළුවන් වුණා නම් ඒ චිත්තක්ෂණයේදීම තමයි තේරෙන පටන් අර ගන්නවා මේ සංසාරේ මෙච්චර කල් ගෙනිච්ච ඒ චක්‍රය එක චිත්තක්ෂණයකට කැඩුවයි කියන්නේ. අමාරුයි ඒක මත් වෙනවා කියන එක අමාරුයි. නමුත් බැරි දෙයක් නෙවෙයි. ඒක නිසා අපට අවශ්‍ය වෙනවා දුක් වේදනාවක් පහළ වෙනකොට පොඩ්ඩක් එන්නකොටම ප්‍රතික්‍රියා නොකර කියන්නේ මුල පමණක් බලලා නතර වෙන්නේ නැතුව මේක පොඩ්ඩක් මැද දැක ගන්න. මේ වේදනාව කොහොමද අපි කපන්නේ, කොටන්නේ, පුච්චන්නේ, තම්බන්නේ, එහා පැත්තට පෙරලන්නේ, මෙහා පැත්තට පෙරලන්නේ ආදි වශයෙන් ඒක අපි පෙළන ගතිය පොඩ්ඩක් දැක ගන්න. පොඩ්ඩක් ඉවසනවනම් අපිට මේ වේදනාවේ මුල මැද දැක ගන්න පුළුවන්. ඒත් අගට යන්න ඉස්සලා අපි ඉරියව් මාරු කරනවා, පරියන්කේ නැගිටිනවා. නමුත් ඒක දිනුවා. පොඩික්ක් වෙලා ඉඳලා තමයි අපි පරියන්ක වෙනස් කරන්නේ. අන්තිම දවසක අපිට පුළුවන් වෙනවා මුලමද අග කියන තුන් තැන දැක ගන්න. තුන් තැන දැකගත්තොත් මැදදී අපි මෙතෙක්කල් දෙකට කපපු පණුවෙක් වාගේ, කොට දාපු මාළුවෙක් වාගේ මේ වේදනාව වෙනකොට දැඟලුවා. ඒ නිසා අපිට කල යුත්ත නොකල යුත්ත පිළිබඳව ඥානයක් එන්නේ අපි වහා ප්‍රතික්‍රියා කරනවා. නමුත් වේදනාව පුංචි පුංචි වේදනාවල හෝ මුලමදාග කියන තුනම දැකගත්තා නම් ඒ පුද්ගලයාට අභියෝගයක් එනවා ඉස්සරහට මීට වැඩි ටිකක් සැර වේදනාවකදී මම මොකද කරන්නේ ඊටත්දී සැරයකදී මොකද කරන්නේ කියලා දිගින් දිගට දිගින් දිගට අර වේදනාව පිළිබඳව මෙතෙක් තිබුණ ඒක පිහදමන දුරු කරන ගැතිය දැන් ඒක අභියෝගයක් බවටපත් වෙනවා මේ දුක්ඛ සත්‍ය පෙන්වන්න ගියාම පරිසම්මිතා මාර්ගයේ පෙන්වනවා සරුවච්චන් වහන්සේ නෙවෙයි ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයක් තියෙන්නේ පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ කියලා. අර්ථ හතරකින් බලන්න පුළුවන් කියනවා දුකේ ස්වභාවය. දුක පේන ඇති. දුක මතුවෙනකොට පෙළෙන ගතියක් තියෙනවා. ඒක ඉතින් මේ දුක් වේදනාවේ හොඳට අපිට පේනවා ඒ පෙළෙන ගතිය නිසා තමයි අපි එහාට මෙහාට වැනෙනවා අපි ආතතිය වැඩි වෙනවා වාම දැන් මොනවාරි කරන්න ඕන කියන අපි ආසන්න උස්සන්න ගානකට ගෙනල්ලා අපි නිකන් රූකඩයක් බාටපත් වෙනවා අන්න ඒ පෙළෙන ගතියට පෙලෙන්නේ නැතුව මෙන්න මේකයි පෙළෙන ගතිය කියලා. පෙළෙන ගතිය අස්පනා අපිටම තියෙන්නේ. ඒ පිළිබඳව සතිය පිහිටවන්න පුළුවන් නම් මෙතුවා කල් සංසාරේ අපිට ආපු දුක පරම දුක්ඛ සත්‍ය බවට පත් වෙනවා. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුමුදපාදි ඥානමුදපාදි විචාඋදපාදි පඤ්ඤාඋදපාදි ආලෝකෝ උදපාදි කියලා මේ වේදනාවෙම තමයි වේදනා සත්‍ය තියෙන්නේ දුක්ඛ සත්‍ය තියෙන්නේ මේක අයින් කරලා අපි කවදද දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ කොහොමඩක්වත් පෙළෙන සුළු ගතිය කියන එක පෙළෙන සුළු ගතිය නැති වෙලාවට හිතලා ගන්න බෑ පෙළෙන සුළු ගතිය පෙළෙන සුළු ගතිය තියෙද්දිම ගන්න ඕනේ ඒක ඒකාන්තයෙන් විනාඩි 10 15 යනකොට නොමිලයේම ලැබෙනවා අන්නේ ලැබෙන එකට ලැහත් වෙලා ඉන්නවනම් වේදනත්ෝ වේදනාව දෙන පෙළ පීලනත්ෝ පේ සංතාපනත්ෝ තවන සතිය තියෙන කුල්ලකට දාලා පොළනවා වගේ ඉන්නර දාලා පලහනවා වගේ. ඒකේ ආවම නොරොස්නාගුරු ගතිය, නොයවසනාසුළු ගතියකට ඇවිල්ලා අපි පුදුම ආසන්න උත්සන්න සත්‍යකටපත් කරනවා. ඒක ලියලා අපි ඉරියව් මාරු කරයි කියලා මොකද කරන්නේ? අත ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ අරාතින් මේ අතට යන එක විතරයි. කවදාකවත් බහත බීමක් වෙන්නේ. එක්කෝ කබලෙලිපට වැටීමක් වෙන්නේ. අපි ඒ වෙනකොට මොකද කරන්නේ? ඉරියව් මාරු කරනවා. ඉතින් මාරු කරන්න මාරු කරන්න අපි ප්‍රශ්නේ කල් දානවා අර කවදාකවත් මුණ දෙන්නේ. ඒ නිසා මේ සංතාපනට තවන ගතිය එනකොට අර මහදිව හාමුදුරුවෝ වගේ හොඳට මේකට මුණ දෙන්න ඕනේ අපේ දැනුමෙන්වත් අපේ තරුණකමෙන්වත් අපේ ඥාණයෙන්වත් අපේ ලස්සනෙන්වත් මොන්නම අර්ථයක්වත් නැහැ දුක දුක වශයෙන් දැක් ගැනීමට. ඒකට අර දේවල් ඔක්කොම බහ තබන්න ඕන. අරවත් තියනකන් සත්තු උපලද්දී සතෙක් කළ හැකියාව තියෙනවා. අරවා තියෙනකන් ආත්ම සංඥා වෙනවා. ඔක්කොම වැටිලා. පටාචාරා වගේ ආත් දෙක පොළවේ ගහමින් ඇඳුන් නැතුව විලිබිය නැතුව දඟලන මට්ටමට ගියාට පස්සේ වේදනාව වේදනාව වශයෙන් දැනගැනීමේ ශක්තිය තාමත් තියෙනවා. ඉතින් ඒ தත්තර එනකන්ද කොහොමද තමයි ඔය පමාව තියෙන්නේ. කවදා හරි තෙන් අහපු දවසක් නම් ඔන්න තේරෙයි මේ අපි හම්බ කරගෙන තියෙන සැපයි සාන්තයි හොඳයි කියලා හම්බ වෙන තියෙන තේරම බාධායි. ඒ නිසා ඥානන්ද සාසිකේ ඒ කියවනක් තියෙනවා මේ අපි හම්බ කරපු සෑම දේවල්ම දීර්ඝ කාලිනම දඬුවමක් බවටපත් වෙනවා කියන්නේ. දීර්ඝ කාලේ ණයක් බවටපත් වෙනවා. දීර්ඝ කාලේ කැඹිරිල්ලක් බවටපත් වෙනවා. ඒ නිසා හම්බ කිරීමේ දැන ගැනීමක් තියෙනවා. ප්‍රෝජනේ පිළිසිරුවා නම් ඉතින් අපිට මූලික අවශ්‍යතාවයන් නැතුව බැරි නිසා හම්බ කිරීම හොඳයි. නමුත් මේ අතිරේක හමු කිරීම වගේ මේකට ඇති වෙන බන්ධන නිසා ඒවා ඉතින් හිතලා නෙමෙයි බන්ධන ඇති වෙන්නේ. මම ගලවන්න ගිය දවසේ අර මහසිව හමුදුරන්න වාගේ නිකමට හරි. අනේ එදාට තේරෙයි මේවා පුදුමාකාර අර වඳුරුලාටු වාගේ අට ගාන ගාන කරන අහුවෙනවා. එතකොට නම් අපිට හිතෙන්නේ අනේ අම්මලා තාත්තලාවත් හම්බ කරපු නැති හොඳ හම්බ කෙල්ලක් හම්බෙලා තියෙන දැන් නම් අපිට ඉතින් ආර්ථිකය සාර්ථකයි දේශපාලන වශයෙන් උත් ස්ථාවරයි ඔක්කොම හම්බුනායි කියන්නේ. ඔක් කවදා හරි ඔය ගලවන්නේ කියලා දවස් තමයි තේරෙන්නේ. ඒක නිසා මේ දුක් වේදනාව පිළිබඳව මේ වැඩපිළිවෙලේදී වේදනාට්ටෝ සන්තාපනට්ටෝ කියන දෙක දිහා අවබෝධ කරගන්න හදනකොට තේරෙනවා අපි වැල් ගැඩවිල්ලෙක් වගේ කිසිම කොඳුලට පෙලක් නැති සත්තු జాතියක් වගේ වේදනාව વિશે කටයුතු කරන්නේ පුදුමාකාර බයකින් පුදුමාකාර සහජාසයකින් බුදු දානන්ද අපිට අභීතව අභියෝග කරනවා නෑ ඕක දිහා කොන්දක් ඇතුව බලපන් වීරත්වයෙන් බලපං කිය. මොකද කොහොමඩක්වත් ඔක අපි විඳිනවා. ඒ විඳින එකට සාර්ථක වශයෙන් මුණ කියලා බැලුවොත් ලෝකේ ඕනම වීරත්වයටපත් වෙච්ච පුද්ගලගේ චරිත කතාව කියලා බලන්න ජීවිතීම කෙනෙක් කෙනෙක්. රෝසමල් යානාවක් තුලින් ගිහිලා නැහැ. කියා ගන්න බැරි ප්‍රකාශ කරන්න බැරි බුදුමාකාර දුක් කණ්ඩක් වළඳලා තමයි මෙතන ගිහිලා තියෙන්නේ. ගියාට පස්සේ නම් ඔක්කොම මාල් මාල දානවා රෙක් කාපට් දානවා. අපිත් වඳිනවා අපිත් හොඳයි හොඳයි කියලා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට කියනවා සූර වෙලාමදි, වීර වෙලාමදි අපි ධීර වෙන්න ඕන. සූර වෙනවයි කියලා කියන්නේ අපේ පුද්ගලික ලක්ෂණ කියන. එක එක ශිල්ප වලට අපි සූර වෙනවා. ධීර වෙනවයි කියලා කියන්නේ ඒක සමාජ සුභසිද්ධිය වෙනස අපිට යොදවන්න පුළුවන්. වීර වෙනවයි කියලා කියන්නේ. ධීර වෙනවයි කියලා කියන්නේ ඒ යන අල්ලපන්න රසට උඹත් කැලවෙන්න ඕන. එහෙම නැතු සූර වීර වෙලා නතර වුණාට මරණ මොහොතදී අපිට මොනක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අර මහා ශිව හාමුදුරන් කිව්වා කියන දේ ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි යෝග අයෝග දෙක තේරුම් ගන්න ඕනේ. අරගෙන භව විභව දෙක තේරුම් අරගත්තා නම් මේ සඳහා වේදනාචෛසිකේ තාමත්ම සජීවී ක්‍රියාකාරී පැත්තක් පේනවා. ඒ වගේම තමයි අර ගත්ත කතාව ඉවර කරන්න නම් වේදනාට්ටෝ සන්තාපනට්ටෝ කියුවාගේ මේක සංකතට්ඨෝ කවදාකවත් වේදනාව තනි පුද්ගලයෙක් වශයෙන් ඉන්නේ රාශියක් වශයෙන් තමයි පහළ වෙන්නේ. ඒ නිසා දවන පිච්චෙන කපන කොටන තැනකට හොඳට හිත තියලා බලනින්න කවදාකවත් එක එකක් නෙවෙයි. විශාල වේදනාවක් තිත් රාශියක් තියෙන විතර. ඒක නිසා ඒකේ ඒකාකාරී මධ්‍ය ලක්ෂයක් නැහැ. රාශි ගොඩක් තියෙනවා. කවවම කවදාකවත් වේදනාව කොටු කරන්න බෑ. රැයකට පේන කණාමැදි රංචුවක් වගේ නැත්නම් ඉකිලෙන ගිරා රංචුවක් වගේ රංචුවක් තමයි මේකේ තියෙන හැම වෙලාවෙම සංකතයක් හේතු රාශියකින් පහළ වෙච්ච දෙයක්. ඒකට ඇහැට ආවන රූපයක් පේන්න ඕනේ, ඇහත් ඉදිරියපත් වෙන්න ඕනේ, චක්කු විඥානයක් වෙන්න ඕනේ වගේ කියන්න පුළුවන් ద్వාර ආරම්මන සදුප්පන කියන තුනක් තියෙනවා. ඒක ස්පර්ශයට ආවට පස්සම වේදනාව වෙන්නේ. ඔය තියෙන අසරසුර කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ පුදුමාකාර වේදනා කුලි කොට දමමින් කොට දමමින් තියෙනවා. මෙන්න මේ රාශිය නිසායි අපිට මේක තේරුම් බේරුම් කරගන්න බැරි. නමුත් එක වරකට ඉදිරිපත් වෙන එකක් දිහාවට හිතෙමු කරලා බැලුවත් ඒක තුලක් තියෙන මහ රාශිය. ඒ වගේම විපරිණාමයි මේ වේදනාව කවමදාකවත් චිත්තක්ෂණ දෙක සමාන නැහැ. එකක් තව එකකට දෙමින් ගමන් කරමින් ගමන් කරමින් තියෙනවා. මේ නිසා සරුවචනන්සේ ප්‍රකාශ කළ තියෙන මට මතක නැහැ කොහෙද කියලා තියෙන කියලා මහණෙනි වේදනාව නම් ඇත්ත වශයෙන්ම දුකයි. නමුත් වේදනාව වේදනාව වශයෙන් දැනගන්නවා විතර සැපයක් මුළු ලෝකෙම නැහැ කියලා. අපි මේක කල් කරුවේ ඒක දැක ගන්නව වෙනුවට ඒක මකන්න හදනවා. ඉෂිකක්කමක් කරනකොට පැනඩෝල් ගන්නවා. පොඩ්ඩක් තුවාලයක් කරනකොට බාම් ගන්නවා. ඉතින් ගාලි වල විමුක්තිය ඉල්ලනවා. ගොඩින් මහත්තයා කියනවා ඒ දවස්වල ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න මිනිස්සුව පවා. ඒ දවස්වල බෝම්බ ගහන්න කැරෙట్లా ඉන්නකොට කොච්චර මధుරෙක් කෑවක් කවදාකවත් කෑ ගැහුවේ නැහැ. ලෝකානෝමී කොච්චර මේ තමන්ගේ විමුක්තියට යන මිනිස්සු මధుරෙක් කපම කොච්චර නගලනවාද කියලා. අපිට පොඩ්ඩක් සද්දයක් ඇහෙනවා අපිට පොඩ්ඩක් බඩගින්නක් ඇහෙනවා අපිට පොඩ්ඩක් වෙනකොට අපි කොච්චර ඉක්මනට මේ කියන දේවල් හැඩ ගහමින් යන්න හදනවාද එහෙමනම් කවදද අපි මේ අදාළ සූරකමින් වීරකමට වීරකමින් දීරකමට යන්නේ ඉතින් ඒක ලොකු සංවේගයක් පහළ කරගන්න ඕන. අර මහාජීව ආම්තු කරගත්තා වගේ අපි ධර්මය ලබා ගැනීමට අවශ්‍ය කරන ගොඩාක් හේතු සම්පatti ලැබලා තියෙනවා. නමුත් අපිට ප්‍රත්‍යක්ෂේ නැහැ. විශේෂයෙන්ම වේදනාව මත වෙනකොට අපි පරණ පුරුදු කරගත්ත සාජ ආශයට වැඩ කරනවා. වැඩ කරන තාකල් අයෝගයයි සිද්ධ වෙන්නේ. අපි වේදනා භුක්තියක් ඉල්ලනවා. ඒ භුක්තියකින් තොර වේදනා වේදනා පස්සේ දකින්නවනම් වේදනාපච්චා පඤ්ඤා. මම එදා කියලා දුන්නා පස්සපච්ච වේදනා කියන එක තේරුම් අරගත්තා. තීන කියලා මම හිතන ගොඩක් කළ බණ කියනකොට හොඳට තේරෙනවා. ආනේ වගේ වෙනකොට මේ පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා කියන එකයි අද මේ කියලා දෙන්න හදන්නේ. අමාරුයි සත් පටිච්චසමුප්පාද විස්තර කරන්න හරි අමාරුයි. ඉතින් ඒක නිසා මේ වේදනාව වෙනුවෙන් සුහදව බලන්න ඉගෙන ගනිමු. දුක් වේදනා වේවා සුඛ වේදනා වේවා එතකොට පමණක් ඔය සාත අසාතකම ඉක්මවල අදුක්කම සුඛ වේදනාට යන්න පුළුවන් මේ විස්තර කියුවේ මම ඇත්තටම <clears throat> මේ සාමාන්‍ය සමත භාවනාවකදී හම්බෙන මේ සුඛ දුක්ඛ වේදනාව ඉක්මවල ලබන මේ සාමාන්‍ය ආනාපානයේ ගෙවි යනකොට ඇතිවෙන අදුක්කම සුඛ වේදනාව ඔය රැල්ලෙන් පස්සේ තමයි විපස්සනා පිළිබඳව නාම රූප පරිච්ඡේ ඥාන ආදී ඥාන පහළ වෙනවා. ඕක ඉවරලා අන්තිමන විපස්සනාවේදී පහළ වෙනවා. සංකාර උපේක්ෂා ඥානය කියලා එකක්. සංකාර උපේක්ෂා ඥානයට යනකොට මේ කියන නිරාමිෂ සුඛය එනතම් මේ නිස්සාරණසිත සුඛය ඉක්මවලා නිස්සාරණසිත උපේක්ෂා පහළ වෙනවා මේ නිස්සාරණසිත උපේක්ෂා පහළ වෙනකොට ඒ කාන්තේම දරුවත් යන සඳහන් කරනවානේ ඉදාට රූප ධර්ම ඉක්මවනවා කියන්නේ ඒ පුදුලි තුරේ කාන්තේම නාම ධර්ම ටිකක් පමණයි මොකද සෑම රූපයකම තියෙන ඒ මත් කරවන්න පුළුවන් ගතිය. අපිව නතු කරවන්න පුළුවන් ගතිය සම්පූර්ණ මේක්මවලා. එන ඕනම සංස්කාර ධර්මයක් වෙනුවෙන් අපිට උපේක්ෂා වෙන්න පුළුවන් ශක්තියක් එනවා. එදින මහ බුදුමාකාර හිතට එන ඒ ශක්තිය එහෙම නැත්නම් ඒ හිතට එන ගැම්ම කියනකොට කියන්නේ ඒක රහතන් වහන්සේගේ හිත වගේ කියලා කියනවා. කෙනෙක්න් රහත් වුණාට පස්සේ මෙන්න මෙහෙමයි මේ වැඩේ වෙන්නේ කියලා ඔය සමතේදී වාගේ తాවකාලික එකක් නෙවෙයි ඒක ඒකාන්ත වෙනසක් ඇති කරනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ භාවනා කරන්න යනකොට විශේෂම විපස්සනා භාවනා කරන්න යනකොට මේ ජීවිතයේදීම නිවනක් බලාපොරොත්තු වෙනවනම් ඉස්සල්ලාම අවබෝධ කරගන්න තියෙන දුක්ඛ සත්‍ය තමයි. ඒ දුක්ඛ සත්‍යයේදී සරුවචනාංශයේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළ විදිහට පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොඇසු නොවිරු විදිහට මේ දුක දිහා බලන් ඉගෙන ගත්ත දවසේ ඒකාන්තේම ඒ දුක පරමාර්ය සත්‍යක් බවටපත් වෙනවා. ඒක නිසා මෙච්චර මේ යක්ෂ ස්වරූපයෙන්, പ്രേත ස්වරූපයෙන්, භූත ස්වරූපයෙන් අපකරා පැමිණෙන ඒකාන්තේම දුක අපිට මොකද්දෝ රහසක් කියන්නේ. නමුත් අපි හැම වෙලාවෙම මේකට දොර වහනවා. මම පුංචි කතාවක් කියලා මේ බණ ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. මම පුංචි කාලේ කිව්වා රන්දිව කියලා චිත්‍ර කතා පොත. අපි ඉන්න කාලේ තමයි චිත්‍ර කතා හෙල්ලම පටන් ගත්තේ. ඉස්ලාමක පත් එකක් හැබැයි ඒකේ මුල් කවරේ අග පැත්තයි තිබුණේ නැහැ. පාවිච්චි කොල්ල කොල්ල නැද ටික විතරයි තිබුණේ. අන්න ඔය තිබුණා මේ හිතුවක්කාර කොල්ල දෙන්නේ කැලේ වදිනවා. ඉස්කෝලේ යන්නේ නැතුව. කියලා අන්තිමට වන දරුවෝ බවට පත් වෙනවා. පත් වෙලා බොහෝ කාලයක් කැලේ ඉන්නකොට ඒ කැලේ ඉන්න ගෝරිල්ලෙක් යාළු වෙනවා. යන තුන් දෙනා ඉතාමත්ම මේ වන ජීවිතය ගත කරනවා අර ගෝරිල්ල වරින් වර පළ නෙරලා දෙනවා මේ දරුවොත් එක හඩුවමම කැලේ හොඳටම මැදට ගියාට පස්සේ ඒ කැලේ මැද කල බලාපොරොත්තු නැති වෙන විදිහට පුංචි පැල කොටයක් හම්බ මේ දරුවෝ දැන් අවුරුදු ගාණක් මේ ශිෂ්ටාචාර ලෝකයෙන් වෙන් වෙලා ඉන්නේ මේක දැක්කට පස්සේ දූවගෙන යනවා ඝන අවය බලනකොට ඒක ඇතුළේ ඉන්න ඉතාමත්ම ස්වરૂපී කාන්තාවක් ඉතාමත්ම දැඩි දුක් පීඩාවකටපත් වෙනවා. චිත්ත පීඩාව කියන එකේ ඇස්සරලා බලන්න බැරි තරම් වෙහෙසෙ. පස්සේ මේ දරුවන්ට මේක තේරෙන්න ගිහිල්ලා කියනවා අම්මේ අපිට කන්න කොනකට දෙන්නේ කියලා. ඊට පස්සේ අම්මා කියනවා නේ දරුවෝ මට කරදර කරන්න එපා. ඔය තියෙන දේ කරන කාලා ඵලයන් කියලා. ඉතින් අර දෙන්න ගහලා චිම්පන්සියකට කවල උන් යනවා ආයෙත් කැලේ. ගිහිල්ලා බලන ගහම කැලේ නෑ මේ වගේ හොඳ ඒවා පහුවෙන්දත් උතෙන්ට එනවා. ඇවිල්ලා බලන්න මේ දරුවන්ට පේනවා මේ අම්මා ඉතාමත්ම කියන්නේ ડિප්‍රෙස්ඩ්. මුද්දටෝම චිත්ත පීඩාවෙන්. ඒ කියලා කෑම ඉල්ලනවා. තුන් හතර යනකොට මේ අම්මා කියනවා අනේ දරුවෝ කරදර කරන්න නැතුව බලයලයි. පස්සේ ආයේ දරුවේ කහනවා අම්මා මොකද උඹ මේ කනගාටු වෙන්නේ ඊළඟට කියනවා ඔයගොල්ලෝ මේ සෙල්ලම් වයසේ ඉන්නේ ඔයගොල්ලන් කවදාකවත් මගේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ තේරුම් ගන්නත් බෑ ඒක කවදාකවත් වෙන උඹ ආවේ කැමරට නම් කාලා බලන්න. පස්සේ අන්තිමට වෙන්නේ ටික දවසක් යනකොට මේ දරුවෝ මුළු රාත්‍රියක් මෙතන ඉඳ පටන් එක දවසක මේ කටිය රෑ ඉඳ හදනකොට රෑ 6 වතුර ගොම්මන් වෙලාවට මහ පොළොව පුපුරන සද්දයක් ඇහෙනවා. ඉන්න විශාල භූමිකම්පාවක්. පොළොව පුපුරලා ඒ වගේ විශාල දුමක් ඇවිල්ලා එක ඇහක් වෙන කැතම කැත විශාල භූතෙක් පහළ වෙනවා. මේ දරුවෝ වේගුලන්න පටන් ගන්නවා. වේගුලන්න පටන් ගන්නකොට අර චිම්පන්සියා කිචි කිචි කිචි කිචි ගාලා hina වෙනවා. මොකද ඌ වගේ ඒ රූපේ. ඒක දරුවෝ බලනවා chimpanzee දිහා බලපුවම ඇත්ත තමයි chimpanzee hina වෙනකොට මේ කටේට ටිකක් ඇඟට ලේ වුණනවා. කොහොමද හෙල්ලුම් කාලේ ඉන්න බලනවා අර භූතයා ගිහිල්ලා අර කුටිය දිහාට යනවා. ඉතින් ඒකෝට නම් ළමයින්ට තේරෙනවා මේ අම්මගේ මේ ඇඟේ මූණේ ලේ නැතුව මොකද මේ භූත දෝෂෙ නිසායි කියන්නේ. තවත් දෙක තුනක් මේ ළමයි බය වෙලා ඉඳලා පස්සේ කියනවා අම්මා මෙන්න මේක නේද කාරණා. ඊට පස්සේ අම්මා කියන දරුවෝ උඹලට ඕව බරපතල වැඩි. ඕව හොයන්න යන්න එපා. උඹලා ගියා ආපු පාරේ ඵලයල්ලා කිය. හැබැයි මේ දරුවෝ මේ භූතය දවස් 3-4 බලනකොට එක ලකුණක් නිරීක්ෂණය කරනවා. මොකද මේ භූතය ඉන්නේ තාමත්ම කනගාටුවේ යන්නේ අඬ අඬ. ඊට පස්සේ මේ කොල්ල දෙන්න කල්පනා කරනවා මේ භූතය ආපු වැඩේ හරි ගිහිල්ලා නෙවෙයි යන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ අර කුටිය ළඟට ගිහිල්ලා බලහන් ඉන්න මොකද වෙන්නේ කියලා. බලාගෙන බලනකොට අර කුටිය ළඟට ගිහිලා මේක පුළුවන් තරම් පුංචි රූපයක් මවාගෙන අර දොරෙන් ඇතුල් වෙන්න උත්සාහ කරනවා. ඇතුල් වෙන්න උත්සාහ කරන්නේ මොකද්ද පුංචි බලාපොරොත්තුවක් ඇතුව. ආපහු එන්නේ ඉතාමත්ම කනගාටුයි. අඬ අඬ ඇවිල්ලා ආයෙසරයක් අන්ධකාරය නැති වෙනවා. මේක දවසක මේක සිද්ධ වුණාට පස්සේ මේ දරුවෝ යනවා කුටිය ඇතුළට. යනකොට අම්මට කලන්තේ දාලා සිහි නැහැ. අර ඇඳ පාමුල වැටලා ඉන්නවා. කිසිම කෙනෙකුගේ පිටක් නැහැ. පස්සේ මේ අත්ව කලන්තේ නතර කරලා අනිත් කරලා ඇඳ උඩ තියලා ඒත් අම්මා කියනවා මේ දරුවෝ උඹලට ඔගේ වැඩක් නැහැ. මේක විවර කරන්න බෑ මේක විශාල සාපයක් තියෙන උඹලා උඹලට වැඩක් කරගන්න කියලා. අර ළමයි මේක නිරීක්ෂණය කරලා කරලා කරලා අම්මා තියෙන දුකේ මේ භූතයා තියෙන දුකේ ඒ නිසා මොකද්ද මෙතන දෙයක් තියෙනවයි කියලා අර දරුවෝ දෙන්න අහනවා අම්මගෙන් උඹට අම්මේ බැරිද මේ භූතයා එනකොට පොඩ්ඩක් ඇයි එන්නේ කියලා අහන්න. පොඩ්ඩක් මූණ දෙන්න බැරිද කියලා. කියන කොටත් අම්මට කරන්ට ඇවිල්ලා. අම්මා කියන කවදාකවත් මගේ ජීවිතේ මම මෙහෙම දෙයක් වෙලා නැහැ. ඒන කැත, ඒන භයානක රූපේ දකිනකොට මට කොහොමනක්වත් කලන්ත හැදෙනවා. මේක කවදාකවත් වළක්වන්න බෑ. හැම හැන්දාවටම එනවා. තරුව ඊට පස්සේ මේ අංශය දිහා බලන. භූතය එන්නේ කන ගාටුවේ යන්නේ අඬන. අම්මත් ඉන්නේ දුකේ. හැබැයි භූතය එන ගමන අත කරන්නේ නැහැ. ඊට පස්සේ මූව් කරන දේ අර කුටි අතෙන් හිලක් හදාගෙන බලන්නේ මොකද කරන්නේ කියලා. භූතය තාම ආසාවෙන් ඔළුව දාලා අර අම්මා දිහා බලනකොටම හැරිලා බලන්න ඉස්සලා අමාර කලන්තය දෙනවා ඊට පස්සේ මල් වඩමක් අතර ගන්නවා වගේ අරගෙන ඉතාමත්ම දුකසේ අර රූපේ දිහා බලලා ආයෙත් තියලා භූතය යනවා. සමහර තේනම් පැහැදිලිවම මේ භූතය ඇහිලා පණිවිඩයකට කියලා. ඊට පස්සේ අම්මට කියනවා අම්මේ ඒ කාන්තේ මේ භූතයන් මොකද්ද පණිවිඩයක. උඹ කොහොම කරුවක්වත් විඳවනවා. ඒක නිසා පුළුවන් නම් බුණ බලාපන්. නැත්තම් ඇයි කියලා අහන්නේ කියලා. ඉතින් අම්මා කියනවා මේක මට හිතා ගන්නවත් බෑ මොකද මම හැදිච්ච ජීවිතේ මේක වෙච්ච දෙයක් නෙවෙයි කියලා. කොහොම හරි කළා අර ගෝරිල්ලා වෙන්නලා අපිත් කුටිය පිටිපස්සේ ඉන්න පුළුවන් නම් මේ භූතයට මුණ දෙන්නේ කියලා. දහස් කාලා කියලා දීලා දීලා පුහුණු කරලා කරලා එක දවසක ඒ භූතය ඇතුළට එනකොට අම්මා හිත හොඳටම හදාගෙන වෙච්ච දේවල් බලාගෙන මූණ දිහා බලන්න ඕන කියලා. නැත්නම් මේ භූතය ආපු කාරණාව අහන්න ඕනයි කියලා ඒක පාටම කියන්නේ බොහොම අමාරුයි. ඇඟ කිලිපොළනවා මූණ දිහා බලන එක පාට. බලනකොටම භූතයාගේ ස්වරූපේ වහාම වෙනස් වෙන්න පටන් ගන්නවා. ශීඝ්‍රයෙන් වෙනස්ලා ඉතාමත්ම සුන්දර තරුණ පුරුෂයෙක් පාටපත් වෙලා දෙන්න සිප වෙනවා. පිපරඳ ගන්නවත් එක්ක මේ පුංචි කුටියේ මාලිගාවක් බාටපත් වෙලා සම්පූර්ණ රජ මාලිගාවක් බාටපත් වෙලා ඒ පුරුෂයා අහනවා ස්ත්‍රියගේ ඔබ කොහොමද මෙච්චර කල් නැතු වෙලා මගේ මූණ බැලුවේ ඔබ කොහොමද මාව අඳුරගත්තේ කියලා ඒ ස්ත්‍රියව කියන එහෙම අඳුර ගැනීමක් කරලා නෙමෙයි මේ කුල්ල දෙන්නගෙන් බේරෙන්න බැරුවට මම මූණ බැලුවේ කියලා ඊට පස්සේ ඔයලා බල්ලයි දරුවෝ දෙන්නාට පස්සේ ඒ පුරුෂයා කතාව කියන ඒ කතාව මොකද්ද මේ දෙන්නා බණ භාවනා කරන්න හිටපු ඒ පුරුෂයාට ධ්‍යාන ශක්තිය සහිතව තිබුණු මාලිගාවක ඉඳලා තියෙනවා. මෙයාගේ පුරුද්දක් තිබිලා තියෙනවා දේව සභාවට යන්න. ඒ කෛලාස කියන දෙවි කෙනෙක් ඉඳලා කියනවා. ඒ දෙවියන්ගේ අනසකර තමයි මෙයාට දිස්ත්‍රික්කයක් බාර දීලා ඒ පලාත්බද දෙවි කෙනෙක් වශයෙන් ගත කරලා තියෙනවා. මේ දේවයා දේව රජුරෝ දවසක් ගියාට පස්සේ කියලා තිනවා උඹේ බිරිඳ හරිම සුරූපී මට බාර දීපන් කියලා. මේ පුරුෂයාට අර ස්ත්‍රියව කෙරේ තිබුණු දැඩි ස්නේහයත් ස්ත්‍රියව පුරුෂයා කෙරේ තිබුණු දැඩි ප්‍රතිවෘත්තාවක් නිසා පාර්ථම තරම් තමන්ගේ අර දේව රාජ කෙරෙහි බොහොම කැත විදියට බයි. මම ඕන දෙයක් කරන ඔය වැඩේ විතරක් මට කියන්න දෙන්න එපා රීමේ කියලා ඒක ඒ වෙලාවට කේන්තියක්. කේන්ති යනකොට මේ දේවයා කියනවා උඹ ආදේ ඉඳලා මහා භූතෙක් බාටපත් වෙනවා. උඹ ඉන්න මාලිගාව මේ කුටියක් වගේ කවදා හරි මේ බිරිඳ ඔබ තේරුම් ගන්නකම් ඔබ අවබෝධ ගන්නකම් ඔබ භූත භාවයටපත් වෙනවා කියන්නේ. කවදා හරි ඔබ පවුල විසින් නැත්නම් ඒ බිරිඳ විසින් අඳුනා ගන්නකම් භූත භාවයටපත් වෙනවා. ඉතින් අර දරුවෝ ඇවිල්ලා කරපර විහිළුව නොකරෙන්න අර අම්ම හැමදාම භූතය කරේ බයෙන් තමයි බලන්නේ. මෙන්න මේ වගේ තමයි මේ දුක් වේදනාව කවදා හෝ අපි මූණ දිහා බලලා දුක් වේදනා අඳුනගත්ත දවසට ඕක පරම දුක්ඛ සත්‍ය බවටපත් වෙනවා. අපි ඕක ප්‍රතික්ෂේප කරන්න හදන තාකල් හැමදාම හැන්දාවට බය වෙනවා. මොකට නූල් බැඳලා වැඩකුත් නැහැ. දෙයියන්ට වැදලා වැඩකුත් නැහැ. බුදුහාමුදුරන් කියලා වැඩකුත් නැහැ. බුදුහාමුදුර කියන්න ඕනේ කියලා තියෙනවා. ඔය දුක පිළිබඳව තියෙන ඉවසීමේ ශක්තිය තියෙනවා නම් ඔය තුලමයි දුක් පරම ආර්ය සත්‍යය. එදාට අපිට දුක વિશે පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි වගේ මේ දත් පිලිස්සගෙන අපෝ ඛණ්ඩ වගේ එන දුක ඒකාන්ත විශාල පණවිඩයක් කියලා අපට. මුළු ලෝකෙම මේ දුක ප්‍රතික්ෂේප කරන්න හදද්දී සරුවච්චන් වහන්සේ කිහි කාලේ පවා එහෙම නැත්නම් පෘථග්ජන කාලේ පවා කිං කුසල ගවේෂීව හැසිරුණා. මේ දුක දිහා දුක වශයෙන් බැලීමකින් තොරව අපි මේ කරන්න හදන විගඩමෙන් කවදාකවත් අපිට සත්‍ය දැක ගන්න අමාරුයි. ඒක නිසා අපි තීරුම් ගන්න ඕනේ අපි දන් දීලා තියෙනවනම් සිල් රැකලා තියෙනවනම් බණ භාවනා කරලා තියෙනවනම් අපි ළඟ තියෙනවනම් ශ්‍රද්ධාවක් වීර්යයක් සතියක් සමාධියක් ප්‍රඥාවක් මේ සියර්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ භාවනාවේදී මතුවෙන සැප වේදනා දුක් වේදනා විශේෂ මේකමුත් විශේෂම දුක් වේදනා විශේෂ ඉතිහාව වෙනස් නොකර පුළුවන් තරම් ඒ දුක් වේදනාවේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා බලන්න හිටියානම් මේ දුක දැනීම තුලින් නැත්නම් මේ දුකට සතුටින් නැත්නම් මධ්‍යස්ව මූල දීම තුලින් දුකේ ස්වરૂපේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේක තුළ සම්පූර්ණ ජවයක් තියෙනවා. ඒ නිසා මහසිසාරද ස්වාමීන් වහන්සේ පොතේ කියනවා උඹට යම් කිසි දවසක මොනම හෝ විපස්සනා ඥානයක් සාක්ෂාත් වෙන්නේ දුකට වාංගු වෙලා. බරපතල දුකක් ආපු වෙලාවේදී ඒක හරහා ගිහිලා එහා පැත්තට ගියාට පස්සේ තමයි තමයි විපස්සනා ඥාන සාක්ෂාත් වෙන්නේ. එතකොට ඔබගේ තියෙන මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පුදුම අධිෂ්ඨාන ශක්තිය පුදුම විදිහට පන්නරයක් වෙනවා. ඒක නිසා දුක එනවා නම් විපස්සනාදි කියන්නේ සිටි දෙව්දුව ගෙට වැඩියා කියලා. විපස්සනා භාවනාදී දුක විතර නිවනට ආසන දෙයක් නැත්තේ. ඒක නිසා අපි දුකට ලෑස්ති වෙලා ඉඳ ගන්නකොටම මොන දෙයක් කවත් වෙනදාට වඩා ප්‍රදේශයක් වෙනදාට වඩා දුරදිග මම බලහන් ඉන්නවා කියලා පටන් ගත්තොත් ඒ යෝගාචරය හැමදාම නැගිටින්නේ තිබුණට වැඩිය අධිෂ්ඨාන ශක්තියකින් චිත්ත ශක්තියකින් ඒකෝට තමයි අපේ ශ්‍රද්ධාව ඇත්තද නැත්තද අපි ළඟ තියෙන වීර්යය ඇත්තද නැත්තද සතිය කියන එක අපිට ඇත්තද තියනවාද සමාධියක් තියනවාද කියන එක දැනගන්න ප්‍රශ්නාවෙ පුළුවන් වෙයි ඒක නිසා හැමදාම අපි වරද්දාගත්ත පරණ අත්දැකීමමයි ඊගාව දවසට අපිට ගුරුවරයෙක් වඩපත් වෙන්නේ. අපි මේ දුෂ්කර ක්‍රියා කරනවා කියලා අයින් කරන්න හදන දුකමයි කවදා හරි පරම සත්‍යක් බවටපත් වෙන්නේ. ඉතින් ඕකේ නෑ ස්ත්‍රී පුරුෂ භාවය. ඕකේ නෑ මේ පැවිදි උපවිදි භාවය. ඕකේ නෑ වෙන කිසිම කෙනෙකුට උදව් කරන්න පුළුවන් ස්වරූපයක්. අපි මේකට කඩාපැන තාක්කල් ප්‍රතික්‍රියා කරන තාක්කල් නොදකින් කියන තාක්කල් කවදාකවත් ප්‍රතිගන් දකින්න හම්බෙන්නේ. ඒසාර මොහින්දජීතුමා මට මතකයි කියනවා ඔබ කවදා හෝ පරියන්කේදී මරණ දුක අත්දකපු දවසට පහුවෙන්ද තමයි අඩු ගානේ සෝවන් වෙන්න වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මේක පෙළනවා. ඒක තවනවා. මේක දාඩිය දානවා. ඒක ගැහෙනවා. මේ සෑම දෙයක්ම කරන්න පුළුවන් කයටයි ජීවිතයයි පමණයි. ඒ නිසා සරුවචාන්සේ දේශනා කරනවා ප්‍රසද්ධාව දිනු කරන්න ඕන. වීරිය දිනු කරන්න ඕන. සතිය දිනු කරන්න ඕන සමාධිය දිනු කරන්න ඕන ප්‍රඥාව දිනු කරන්න ඕන කරුණාකල ජීවිතයයි කයයි දෙක ප්‍රතික්ෂේප කරන්න පූජා කරන්න සීල දාන්නේ කියලා කායේච ජීවිතේච අනපේක්ෂතාව පට්ටවේ ඕක පිළිබඳ අපේක්ෂාව තියෙන තාක්කල් මායාව ඔකත් එක්ක ගනුදෙනු කරනවා ඒක දීලා දැම්මනම් ඊට පස්සේ අපිට ආයේ මාය එnde ඉස්සරළම අපිට ලැබිය යුතු ශක්තිය ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ ඉන්න ඔක්කොමලා සෑහෙන දුරට මේ දිගේ කටයුතු කරපු ඇත්තෝ වේදනාව විඳලා තියෙන ඇත්තෝ මේ භාවනා වශයෙන් හෝ භෞතික ජීවිතයේ වශයෙන් නමුත් ඒකට වෙනදාට වඩා මේ වෙච්ච වේදනාව වෙච්ච වතපසුවේ වෙච්ච වැරදි දිගේ තව ඉදිරියට ශක්තිය ගියොත් වැඩ කරගෙන යන්න ගියොත් ඊගාට හම්බෙන වේදනාවට වැඩි ටිකක් වැඩි ඒ නිසා ඊගාට හම්බෙන වේදනාව යුක්ම වීමෙන් ලැබෙන ඥානෙ මේට වැඩි ටිකක් වැඩි කොහොම ගෙනියලා ගෙනියලා ගෙනියලා ගෙනියලා මේ මරණය හා සමානයි පුදුමාකාර හැබැයි ඒවත් එක පුදුම දෙයක් තියෙනවා භාවනාදී ඉවසීමේ ශක්තිය වැඩෙනවා දැරීමේ ශක්තිය වැඩෙනවා මෙන්න මේක දන්නේ නැති වුණොත් ඕන කෙනෙක් කියන්න පුළුවන් මේ බුදුහාමුදුරුවෝ කිව්වත් මේක නම් කවදා දුක නැති කරන ක්‍රමයක් නෙමෙයි මේක දුක වඩන ක්‍රමයක් කියලා හිතාගන්න ඉඩ තියෙනවා ඇත්ත තමයි කතාව මග නතර කෙරුවොත් ඒ නිසා අපි අදිෂ්ඨාන කරන්න ඕනේ මේ ජීවිතයේදීම මේ විඳපු ටික සත්‍ය නම් අපිට මේක ඉදිරියටත් වැඩගෙන යන්න පුළුවන්. ඒ නිසා අතරමඟ නතර නොවි අපටිවාණිව අසන්තුෂ්ටිව මේ ජීවිතේ අඩුම ගානේ ඔය පළවෙනි මාර්ගඵල ඥානයට හෝ සාක්ෂාත් කරගන්න යන තරමට තල්ලු කරගෙන ගියොත් අපි මේ කරගෙන ගිය ගමනේ අපටත් යම් කිසි විදිහේ තැනකට යන්න පුළුවන් වෙනවා. ඒ විතරක් මේ ලෝකෙට ආදර්ශයකුත් ඇති කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ සම්බන්ධයෙන් නම් වේදනා චෛසිකයේ තියෙන පුදුමාකාර ආරාධනාව, පුදුමාකාර අභියෝගයක්. මේ වගේ පිළිලකට අර වෙන කෙනෙකුට අභියෝග ගන්නත් බෑ. ඒ නිසා මේ කතාවත් එක්කම මේ අභියෝගේ බාර ගැනීමේ ශක්තිය මේ අත්තන්න තියෙනවා ඒක උත්සාහ ගනිත්වා කියන ප්‍රාර්ථනාවත් එක්කම අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා සිළු දිනාගම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රත්‍යා වර්ධනයේ වේවා කියලා ප්‍රාර්ථනා මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුණේ මිසිරිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් මෙම ධර්මදේශනාව පටිගත කර ගන්නා නැත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ධම්මසරණ විහාරස්ථානයේදී බව සැලකනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්ම දේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි